සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි පින්නතුනි අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ මරණානුස්සති භාවනාව අපේ බුදුරජාණන් වහන්සේ මරණ සතිය වඩන හැටි ආකාර 8කින් දේශනා කොට වදාළා. ඒකේ 7 වෙනි ක්‍රමය තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. මරණ සතිය වෙනුවෙන් සාකච්ඡා කෙරෙන 23 වෙනි ධර්ම දේශනාවයි මේ. 22 වෙනි ධර්ම දේශනාවේදී අපි 7 වෙනි කාරණාව අද්දාන පරිච්ඡේදයක් වශයෙන් කියන කොටස සාකච්ඡාවට භාජනය කරමින් එහි ඉතුරු කොටස තමයි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අපි මේ කාරණාව සාකච්ඡා කරනකොට මේ මිනිස්යන්ගේ ජීවිතේ ඊටාම අල්පයි ඊටාම කෙටි කියන කාරණාවයි සාකච්ඡා කළේ. එහිදී අපි එකතු කරගත්ත අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සඳහන් වන අරක කියන සූත්‍රය. අරක කියන ශාස්ත්‍රවරයා තමන්ගේ ශ්‍රාවකයන්ට උපදෙස් දෙනවා. මනුෂ්‍ය ජීවිතේ ඊටාම අල්පයි. වහවහ කුසල් රැස් කරගන්න. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න කියලා. මනුෂ්‍ය ජීවිතයේ ඒ තරම් අල්පයි වහාම කුසල් රැස් කරන්න කියලා මේ ශාස්ත්‍රවරයා කියන කාලේ මිනිසුන්ගේ පරමාවිෂය අවුරුදු 60000යි. කල් මිනිසුන්ගේ ආවිෂය අවුරුදු 60000යි. ඒ කාලේ තමයි කියන්නේ ඉක්මන් කරන්න වහවහ අපි එතන ඉඳලා අද දේශනාව පටන් ගමු. මෙතන සඳහන් කරනවා ඒ කාලේ තරුණියක් විවාහ කරලා දෙනකොට විවාහයට සුදුසු වයස අවුරුදු 500යි. අවුරුදු 500 ගත වුණාම තමයි විවාහ කරලා දුන්න ආවාහ විවාහ කටයුතු කළා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම පිළිතුරේ මෙතන සඳහන් කරනවා ඒ කාලේ තිබුණේ ලෙඩ 6යි කියලා. මිනිසුන්ට ලෙඩ හැටියට තිබිලා තියෙන්නේ අසනීප 6යි. ඒ අසනීප හය තමයි සීතල තියෙනවා උෂ්ණේ තියෙනවා බඩගිනි තියෙනවා පිපාසය තියෙනවා බැසිකිලියන්න ඕනේ මුත්‍රා කරන්න ඕනේ මේ තමයි ආබාධය මේ හැර වෙන ආබාධයක් තිබුණ බව සඳහනක් නෑ යටත් පිරිසෙන් හිසේ කෙක්කමක් බඩේ කැක්කුමක්වත් තිබුණේ නැහැ කියන කාරණාව විය හැකි මේ සඳහන් කරන්නේ අල්පාබාදයි ආබාධ 6යි තිබ්බ කියලා. නමුත් අද ගැන කල්පනා කරාම මේ 6ම ආබාධ නෙමෙයි. අදත් මිනිස්සුන්ට මේ දේවල් තියෙනවා. මෙවුවා අපි ලෙඩ හැටියට දකින්නේ නැහැ. පිපාසය ආපුවම අපි ඒක ලෙඩක් කියලා අපි දකින්නේ කොහොමද? මේ අරක ශාස්ත්‍රඥ වහන්සේගේ කාලේ තමයි එහෙම සඳහන් කළේ. පින්නතුනි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ ලෙඩ හතරයි කියලා තමයි සඳහන් කරන්නේ. එතන සඳහන් කරන්නේ බඩගිනි පිපාසය තියෙනවා මල මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. එහෙනම් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්සුන්ට උහුලන්න බැරි සීතලක් මිනිස්සුන්ට උහුලන්න බැරි උණුසුමක් ලෝකෙ තිබුණ නැතු තියෙන්නේ නැතුව ඇති කියන කාරණාවයි මේ කියන්නේ. ඒ කාලෙට ලෙඩ 4යි අරක ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටියේ කාලේ ලෙඩ 6යි කියලා පෙන්නලා තියෙනවා. ඉතින් මෙතන සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙතරම්ම දීර්ඝායුෂ ඇති කාලේ ආබාධ අඩු කාලේ මෙම අරකනම් ශාස්ත්‍රුන් වහන්සේ මෙහෙම ධර්ම දේශනා කළා නම් මෙහෙම අල්පාබාධ තියෙන කාලේ දේශනා කළේ වහවහ යහුසුලුව කුසල් කරගන්න කියලා. මෙන්න මේ කාලේ තමයි අර දේශනා කරලා තියෙන්නේ හිසට ගිනි ගත්තහම ඒ ගින්න නිමා ගන්න උත්සුක වෙනවට වඩා කරගන්න බැරි වෙච්ච කුසල කර්මයක් තියෙනවා නම් ඒක කරන්න උත්සුක වෙන්න කියලා. මේ අවවාදය කරන්නේ අවුරුදු 60000 කාලේ. ඒ නිසයි මෙතන සඳහන් කරන්නේ අරක ශාස්ත්‍රුන් වහන්සේ එහෙම ධර්ම දේශනා කළා නම් මේ කාලේ අපි කොහොම කටයුතු කරන්න ඕනද? මේ කාලේ අපිට තියෙන අසනීප මොනවද කියලා අපි දන්නේ නැහැ. සමහර කෙනෙක් මැරිලා වලලලා මාස ගාණක් ගියහම තමයි පරීක්ෂණ වලින් වාර්තා එන්නේ අහවල් ලෙඩේ හැදිලා තිබෙන්නේ කියලා. ඒ කියන්නේ වෛද්‍යවරයෙකුටත් හොයාගන්න බැරි ලෙඩ මේ කාලේ තියෙනවා. අනික මෙතන කතා කරන්නේ අවුරුදු 60000ක් ගැන. අපේ කාලේ පරමාවිෂය අවුරුදු 120යි. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ කාලේ පරමාවිෂය සඳහන් කරන්නේ 100ට වැඩි 200ට අඩු. අපි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ 100ට වැඩි 200ට අඩුයි. අපි කලින් දේශනාවේ සාකච්ඡා කළා 160ක් අවුරුදු වැඩ හිටපු බක්කුල මහරහතන් වහන්සේ 150ක් ආයු වළඳපු අනුරුද්ධ මහරහතන් වහන්සේ පිළිබඳව කරුණ දක්වලා බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100කට පස්සේ පවත්වපු දෙවනි ධර්ම සංගායනාවට භාග්‍යතුන් වහන්සේ දැකපු මහරහතන් වහන්සේලා අට නම සහභාගී වෙච්ච බව. එහෙනම් ඒ කාලේ අවශ්‍ය අවුරුදු 160ක උපරිමයක් තිබිලා තියෙනවා. නමුත් සඳහන් කරන්නේ 100ට වැඩි 200ට අඩුයි කියලා. මූලාශ්‍රය 160 150 එහෙම පෙන්නලා කියනවා. ඒ අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ. එතකොට මේ කාලේ පරමාවිෂ ගැන කතා කරනකොට සාමාන්‍ය 120න් වාගේ සීමා වෙලා තියෙනවා. ඒ වුණාට අපි 100ක්වත් ජීවත් වෙන කෙනෙක් මේ කාලේ ඊටාම කලාතුරකින් තමයි අහන්නේ සාමාන්‍ය අපේ අවශ්‍ය 65 75 80 වගේ සීමාවට ඇවිල්ලා තියෙනවා. ආබාධවලත් සීමාවක් නැහැ. එහෙමනම් මේ කාලේ අපි කුසල් රැස් කරන්න කොහොම උත්සුක විය යුතුද කියන කාරණාව අපිටවත් තේරෙන්නේ නැති තරම් කරනවා. නමුත් කුසල් රැස් කරන බවක් නම් පේන්නේ ඊටාම අඩුවෙන්මයි. සංසාරේ කුච්චර බය නිසා මෙහෙම කරුණු දක්වන්නේ. මෙතන සඳහන් කළා අද හැටියට බැලුවහම මේ අරක ශාස්ත්‍රුන් වහන්සේගේ කාලේ ලෙඩ තිබිලා නැහැ කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. සඳහන් කරනවා බ්‍රාහමණෙනි මිනිසයන්ගේ ජීවිතය අල්පයි, ඊතා සුළුයි, ඊතා කුඩයි, වහවහ පෙරලෙනවා. බොහෝ දුක් සහිතයි, හරක ශාස්ත්‍රුන් වහන්සේ සඳහන් කරනවා. අපි මේ කාරණාව කලින් දේශනාවේ සාකච්ඡා කළා. එතකොට පින්නතනේ අද මුලින් සඳහන් කළා වගේ ලෙඩ 100 ගණන් මිනිස්සුන්ට තියෙනවා. මේ කාලේ හැටියට එදා තිබිච්ච දේවල් ලෙඩක් නෙමෙයි කියලා සඳහන් කළා. බහු දුක්ඛං බොහෝ දුකක් බොහෝ දුක් තියෙනවා. ඒ දුක් මෙච්චරයි මෙපමණයි කියන්න බැරි තරම් අසීමාන්තික දුක් කන්දරාවකුත් මේ කාලේ තියෙනවා. ලෙඩ කන්දරාවකුත් තියෙනවා. ආයුෂත් බොහොම අඩුයි. එහෙනම් මොනතරම් වේගෙන් අපි කුසල් කරන්න යොමු විය යුතුද කියන කාරණාව මෙතන සිහිපත් කරනවා. එතකොට එදා කාලේ බොහෝ දුක් සහිතයි. දැන් අද අපිට ඊටාම දුක් සහිතයි. දැන් මේ ලෙඩ හයක් තිබ්බ කාලෙත් කියන්නේ බහු දුක්ඛං. ජීවිතේ බොහෝම දුකයි. එතකොට අපිට තේරෙන්නේ නැහැ ජීවිතේ බොහොම දුකයි කියලා එදා කිව්වේ ඇයි කියලා. සමහර වෙලාවට දිව්‍ය තලයක තිබිච්ච සැප තිබුණේ නැහැ. ඒ වගේම ධානලාභියෙකුට තිබිච්ච සැප එදා කාලේ ඒ මිනිසුන්ට තිබෙන්නේ නැහැ. දිව්‍ය ලෝකයක තියෙන සැපත් ධානලාභීක භුක්ති විඳින සැපයක් නොතිබුණ නිසා අරක ශාස්ත්‍රුන් වහන්සේ බහු දුක්ඛං කියලා කියන්නේ ඒක. ඊළඟට මෙතන සඳහන් කරනවා පින්නතනේ බුදුරජාණන් වහන්සේටත් ආබාධ කීපයක් තිබුණා කියලා. අපි බුදුරජාණන් වහන්සේට ලෙඩ කීපයක් තිබුණා. ඒ ලෙඩ පිළිබඳව පිටකේ තැන් තැන්වල සඳහන් කරලා තියෙනවා. එක වෙලාවක සඳහන් කළා භාග්‍යතුන් වහන්සේට කොන්දේ අමාරුවක් තිබුණා කියලා. ධර්ම දේශනාවක් පවත්වන අතරතුර මේ කොන්දේ ආබාධයේ මදක් උත්සන්න වුණාම එතන ධර්ම දේශනාව සිදු කරන්න වැඩ ඉන්න සුදුසුම භික්ෂුන් වහන්සේට කතා කරලා භාග්‍යතුන් වහන්සේ නතර කරන තැන ඉඳලා දේශනාව ඉදිරියට කරගෙන යන්න අවවාද කරලා බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියට වැඩම කරලා සිංහසෙයියාවෙන් මද සැතපෙනවා මොන හේතුව නිසාද කොන්දේ ආබාධය නිසා එතකොට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ මේ කොන්දේ ආබාධය කියලා කියවට ඒක දරාගන්න බැරි වේදනාවෙන් පිරිච්ච බවක් එහි තිබුණේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ පුදුම කායික සෝයක් තිබුණ කෙනෙක්. චූටි හරි වෙනස් වීමක් වෙනකොට ඒකට කියන්නේ එහෙනම් ආබාධයක් කියලා. මොකද අවුරුදු 29ක් වෙනකන් කිවිසුමක්වත් ගියේ නැති ජීවිතයක් භාග්‍යතුන් වහන්සේට දෙන්නේ. සම්ප්‍රතිශියාවක්වත් හැදිලා හැදිලා නැහැ කියලා අපිට හිතන්න පුළුවන් ලෙඩෙක් දැක්කහම චන්න අමාත්‍යයෙන් අහනවා ඒ කවුද කියලා. ස්වාමීනි ඒ ලෙඩෙක්. ලෙඩෙක් කියලා කියන්නේ කවුද? එහෙමනම් 29ක් අවුරුදු සම්පූර්ණ වෙනකන් සිද්ධාර්ථ කුමාරයා ලෙඩක් කියන්නේ මොකක්ද? ලෙඩෙක් කියන්නේ කවුද කියන කාරණාව දැනගෙන හිටපු නැති එකෙන් ඊටාම අල්පාබාධයි කියන එක අපිට හොඳටම ප්‍රත්‍යක්ෂයි. නමුත් ධර්මයේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේට හැදුන අසනීප කීපයක් තියෙනවා කියලා එහෙනම් ඒ 29 අවුරුද්දෙන් පස්සේ තමයි මේ කාරණා ඇති වෙන්නේ. කොන්දේ අමාරුවක් තිබුණ බව සඳහන් කරනවා. මේ කොන්දේ අමාරුව මොන හේතුව නිසාද කියලා පැහැදිලි කරනකොට සංයුක්ත නිකාය පළවෙනි පොතේ දේව හිත කියන සූත්‍රයේ තමයි මෙහෙම සඳහන් කරන්නේ. මොන හේතුව නිසා කොන්දේ අමාරුව හැදුනද? දුෂ්කර ක්‍රියා කරන කාලයේ ආහාර අඩු බව නිසා ඇති වුණ තත්ත්වයක් මේකට හේතු වුණා කියලා. නමුත් සමහර වෙලාවට කර්ම විපාක වාගේ කර්මවල විපාක පිළිබඳව සඳහන් කරන ඇතැම් පොත්පත්වල මේ සඳහා තවත් වෙනත් කරුණු දක්වලා තියෙනවා. සංසාරගත ජීවිතේ මෙන්න මේ වාගේ ක්‍රියාවක් Taman අතින් සිදුවෙච්ච නිසා මෙහෙම කොන්දේ අමාරුවක් තිබුණා කියලා. සමහර තැන්වල මුණ ගිහිලා තියෙනවා. Tamanගේ පෙර භවයේ ඈත සහෝදරයෙකුට පහර දුන්න අවස්ථාවක් නිසා ඇතිවෙච්ච ආබාධය සඳහන් කරනවා. ඒ කොන්දේ අමාරුව ගැන නෙමෙයි. කොන්දේ අමාරුව ගැන සඳහන් කරනකොට පැහැදිලි කරන්නේ මල්ලවපර ක්‍රීඩකයෙක් එක්ක සටන් කරන්න ගිහිල්ලා ඒ ක්‍රීඩකයා දෙකට නමලා කොන්ද කැඩුවා කියලා. ආන් ඒ කොන්ද කඩාවු අකුසල කර්මය තමයි මේ තාම දිගින් දිගට සංසාරේ ඇවිල්ලා ලෞතුරා බුද්ධත්වයේ ලබාපු ආත්මේ මේ විදිහට විපාක දෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් දේවහිත සූත්‍රයේ සඳහන් කරනවා දුෂ්කර ක්‍රියා කරන සමේ අල්පාහාර ගත්ත නිසා ඇතිවෙච්ච ආබාධ තත්වයක් කියලා. හැබැයි දේවහිත සූත්‍රය කියලා කියන්නේ කෙලින්ම ත්‍රිපිටකයේම සඳහන් වෙන කරුණයි මේ කියන්නේ. එහෙනම් පරිබාහිර පොතක තිබුණ කරුණු අපිත් දේශනාවල් වල පෙර සඳහන් කරලා තියෙනවා. මේ කරුණ. නමුත් මේ සියලු දේවල් වලට වඩා පිටකේ තියෙන කාරණාවට අපි ගරු කළ යුතුයි. ඒ නිසා කලින් සඳහන් කරපු කරුණ වෙනත් පරිබාහිර ග්‍රන්ථයක සඳහන් වෙලා තිබුණ නිසා හැබෑවටම මේ සිද්ධිය එවන් සිද්ධියක් නිසා නුණානම් භාග්‍යතුන් වහන්සේගේ හොඳේ ආබාධය ධර්ම රත්නයේට හානියක් සිදු වෙලා තියෙනවා නම් පළමුවත් දෙවනුවත් තෙවනුවත් එහෙම කරපු දේශනාවේ ප්‍රකාශයේ සම්බන්ධයෙන් ධර්ම රත්නයේ සහ භාග්‍යතුන් වහන්සේගෙන් සමාව අයදිනවා කියන කාරණාව විශේෂයෙන් සිහිපත් කරනවා. එහෙනම් දේවහිත සූත්‍රයේ සඳහන් වෙන්නේ ආහාර අඩු බව නිසා ඇතිවෙච්ච ආබාධ තත්ත්වයක් කියලා. ප්‍රඥාවෙන් ධම අවබෝධ කළ යුතුයි කියලා සඳහන් කළේ ඒ නිසයි කුසල් කළ යුතුයි බ්‍රහ්මචර්යාවේ හැසිරීලා බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළ යුතුයි ඉපදුන කෙනාට නොමැරි ඉන්න විදිහක්ම නැහැ කියලා දේශනා කරනවා. යමෙක් ඉපදුනොත් නොමැරීමක් නන්නේ. ඒ කාන්තේම මරණයටපත් වෙනවා. ඒ නිසා වහ වහාම කුසල් රැස්කලින් බ්‍රහ්මචර්යාව අඩු නැතුව සම්පූර්ණ කරගත යුතුයි කියන කාරණාව සිහිපත් කරනවා. ඒතරහි කෝතං භික්කවේ සම්මා වදමානෝ වදෙය්‍ය මහණෙනි මෙකල්හි ඒ කාරණාව යමෙක් මනාව කියනවා නම් අපකං ජීවිතං මනුසානං අල්පයයි මිනිසුන්ගේ ජීවිතය. පින්නතින එහෙම කීවේ මේ අරක ශාස්ත්‍රුන් වහන්සේගේ උපදේශයේ අදටත් හරියටම ගැලපෙනවා. එතකොට මේ අරක ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි එදා අරක ශාස්ත්‍රවරයා දේශනා කරපු ධර්මයේ අගය කරලා මෙදා කතා කරන අපේ බුදුරජාණන් වහන්සේම තමයි එදත් අරක නමින් උප්පත්තිය ලැබලා හිටියේ. එහෙනම් අරක ශාස්ත්‍රවරයාත් බුදු පියාණන් වහන්සේ සංසාරගත ජීවිතේ දෙන්නෙක් වගේ පෙනුනට හැබෑවටම මේ කෙනෙක්. මෙතන සඳහන් කරනවා අපි ආයුෂය ගැන නැවත වැඩිම වුණොත් මේ කාලේ අවුරුදු 120. බුදුරජාණන් වහන්සේ ඒ ආවිෂය අපිට මෙන්න මෙහෙම බෙදලා පෙන්නනවා. භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා වර්ෂ 100ක් කෙනෙක් ජීවත් වුණොත් අවුරුදු 100ක් ජීවත් වුණොත් ඍතුන් තියෙනවා 300ක්. අවුරුදු 100ක් ජීවත් වෙන පුද්ගලයෙකුට ඍතුන් 300කට මුණ දෙන්න වෙනවා. ඒක තමයි හේමන්ත ඍතුන් 100යි. ගෙම්හාන ඍතුන් 100යි වස්සාන ඍතුන් 100යි. එතකොට 300යි. අවුරුදු අවුරුද්දකට ඍතු 3යි. එතකොට අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඍතු 300යි. මාස තියෙනවා 1200ක්. ඊළඟට සඳහන් කරනවා ගිම්හානීට මාස 4යි, හේමන්තීට මාස 4යි, වස්සානීට ගිම්හානේට මාස 400යි, හේමන්තේට 400යි, වස්සානේට 400යි. පුරහා අවපක්ෂ හැටියට බැලුවොත් 2400යි. මාස එක පැත්තක් පුරපක්ෂය අනිත් පැත්ත අවපක්ෂය. පුරපැත්තේ පොය ගැන කතා කරනකොට අපි කියනවා පුරාටවක කියලා. අවපැත්තට යනකොට අවාටවක කියනවා. මැද්දේ පසළොස්වක කියලා අපි කියනවා. එහෙනම් මාසෙ දෙකට බෙදුනොත් 2400යි. පුරහා අවවශයෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහෙම ගණන් දක්වද්දී සඳහන් කරනවා රාත්‍රීන් නම් 36000යි. අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙකුට රාත්‍රීන් එළඹෙන්නේ 36000යි. ඒ කියන්නේ අවුරුදු 100ක් ඉන්නවා කියලා කියන්නේ අපිට ජීවත් වෙන්න තියෙන දවස් 36000. එහෙම කල්පනා කරාම නම් තේරෙනවා මෙච්චරද ජීවත් වෙන්නේ කියලා. අවුරුදු 100ක් කියනකොට ලොකුවට හිතෙනවා. දවස් ගණනේ කියහම දවස් 36000යි ඉන්නේ කියලා. ඊළඟට සඳහන් කරනවා මේ අවුරුදු 65ක් 70ක් වගේ කාලේ එහෙනම් අපේ ආයුෂය මොනතරම් වේගෙන් වේගෙන් පිරිහිලාද කියලා. කැලෙන්ඩරේක කොලේ අපි දවසින් දවස කඩලා ඉතරනවා. එහෙම කැලෙන්ඩර තියෙනවනේ. දිනේ දිනේ කඩලා ඉන් කරන කැලෙන්ඩර තියෙනවා. ඒ වගේ දවස් 70යි නම් ජීවත් වෙන්නේ. අවුරුදු 70යි නම් ජීවත් වෙන්නේ. දවස් ගන්න හදලා බලලා දවසක් ගෙවිලා නැවත අලුතෙන් දවසක් උදා වෙනකොට හරියට අර කැලෙන්ඩරේ කොලයක් ගලවලා අයින් කරා වගේ මට ජීවත් වෙන්න තිබිච්ච දිනවලින් එකක් අයින් වෙලා ගිහින්. එහෙම එහෙම අයින් කර කර බැලුවොත් දැන් මට මෙච්චරයි මෙච්චරයි ජීවත් වෙන්න තියෙන්නේ. මං හිතනවා මිනිස්සු මේට වඩා පින්කම් කරන්න උත්සුක වෙයි කියලා. මේට වඩා ಗುಣධම් රැස් කරන්න උත්සාහ ගනී. මොකද මට ජීවත් වෙන්න තියෙන කාලයේ මෙච්චරයි. ඒකිනුත් දැන් දවසක් ඉවරයි. දැන් ඒ වුණාට අපිනේ තියාගෙන ඉන්නේ 70ක් 75ක් කියලා. කවුද දන්නේ 20ෙන් මැරෙයිද කියලා? 25ෙන් මැරෙයිද කියලා. අපි හිතාගෙන හිටියට රැකියාවක් හම්බ වෙයි අපිට. රැකියාවක් වෙනුවෙන් හොඳට මහන්සි වෙලා ඉගෙන ගන්නවා. ඒ සියල්ලම කරලා උපාධියත් අරගෙන සමහරට උපාධි සහතිකය අරගෙන ගෙදර එන ගමන් මැරෙන්නත් පුළුවන්. පත්වීන් ලිපිය ගණ්ඩ යනකොට මැරෙන්නත් පුළුවන්. අරන් ගෙදර එනකොට මැරෙන්නත් පුළුවන්. තවම ප්‍රස්තාවට ගියේ. අපි මේ 70 හදාගෙන හිටියට 70 ජීවත් වෙනවා කියලා කාරණාවක් නම් කොහෙද? කැලෙන්ඩරේ දින ගලව ගලව හිටියට අපිට දින අඩු කර කර හිටියට මේ 70කට ඉන්න පුළුවන් වෙන එක වෙන එක කොහොමද? ආන් ඒ හින්දා පින්නතුනි මෙතන ආහාර වේල් ගණනක් බුදුරජාණන් වහන්සේ ගණන් වලින්ම දේශනා කරනවා. ඊළඟට ආහාර වේල් ගණන එහෙම සඳහන් කළාට අපි හැමදාම ආහාර ගත්තේ නැහැ. අපි කිරි දීපු කාලේ බත් කෑවේ නැහැ. එතකොට තව අපි බත් නොකා ගත කරන කාලේ ලෙඩ හැදිලා බත් කෑවේ නැති දවස් තියෙනවා. කෑම පෙන්නන්නවත් බැරුව හිටපු දවස් තියෙනවා. පුංචි කාලෙත් කිරි බීලා ඉවර වෙලා බත් කන කාලේ මුරණ්ඩුකමට කැමනුකා හිටපු අවස්ථා තියෙනවා. ලොකු වෙලා අම්මා තාත්තා එක තරහ වෙලා කැමනුකා හිටපු අවස්ථා තියෙනවා තමයි. විවාහ වෙලා බිරිඳ එක්ක තරහ වෙලා ස්වාමියා එක්ක තරහ වෙලා නොකා හිටපු වේල් තියෙනවා. එහෙම එහෙම කාපු නැති වේල් ටිකක් බලහම මේ කෑම වේල් ගණනක් භාගිතුන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒකිනුත් අපි ආහාර නොගත්ත වේල්ම කීයක් තියෙනවා. හැබැයි අද වේල ඇත්තරියම ඒ වේල ආයේ කවදාවත්ම අනුභව කරන්න වෙන්නේ නැහැ. උදේ වේලයි දවල් වේලයි දෙකම කෙනෙකුට අනුභව කරන්න බෑනේ. එක වේලයි පුළුවන්. එහෙනම් එහෙම බලහම කෑම වේල් ගණන භාගිතන වාසිකේනවා. හරියටම ගණන් හදලා කීවහම සඳහන් කරනවා ඒ ගන්න ආහාර වේල් ගණන ඊට වඩා හුඟක් අඩු වෙනවා කියලා. අවුරුදු 100කට වේල් මෙච්චරයි කියලා හදලා තියෙනවා. මේ මේ කාරණා නිසා ආහාර වේල අපි අත්හැරලා තිනකොට ඒ ගණන් හදාපු ගණනටත් වඩා අඩුවෙන් තමයි අපි ආහාර අරන් තියෙන්නේ. ඊළඟට පින්නතුනි මේ සූත්‍රය අපි සඳහන් කරපු කරුණු ටික මේ සූත්‍රයත් එක්ක කොහොමද ගැලපෙන්නේ කියන කාරණාව මෙතන සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මා විසින් වර්ෂ 100ක් ඉන්න මිනිසයාගේ ආයුෂයක් ගණන් හැදුවා. මහණෙනි මම අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසයාගේ ආයුෂයක් ගණන් හැදුවා. ඍතු ප්‍රමාණයක් ගණන් හැදුවා. මාස ප්‍රමාණයක් ගණන් හැදුවා. අර්ධ මාස ප්‍රමාණයක් ගණන් හැදුවා. සංවත්සර ප්‍රමාණයක් ගණන් හැදුවා. රාත්‍රීන් ප්‍රමාණයක් ගණන් හැදුවා. භෝජනය කරන වේල් ප්‍රමාණයක් ඒ ප්‍රමාණයට වෙන අනතුරු ප්‍රමාණයක් ගණන් හැදුවා. මහණෙනි ශ්‍රාවකීන්ට හිතසුව පිණිස යම් ශාස්ත්‍රඥ වහන්සේ නමක් විසින් කළ යුතු යමක් තියෙනවා නම් අනුකම්පාව උපදවලා එය මම නුඹලා වෙනුවෙන් කරලා තියෙනවා. එහෙමනම් මම ඒ දේ මනාව උඹලට පෙන්නලා තියෙනවා. තව කුමන කාරණාවක් හින්දා වීරිය වඩන්නේ නැතුව ඉන්නවද? Brahmacharyaවේ හැසිරෙන්නේ නැතුව ඉන්නවද? සිල් ගුණ පුරන්නේ නැතුව තව කල් මරනවද? කියන කාරණාවයි භාග්‍යතුන් වහන්සේ අහන්නේ. මෙච්චර පැහැදිලිව මම කරුණු පෙන්නලා මරණය පිළිබඳවත් කරුණු දක්වලා ජීවත් වෙන්න තියෙන කාලයත් පෙන්නලා මාස ගණනින් දවස් ගණනින් කෑම වේල් ගණනින් ඍතුන් ප්‍රමාණයෙන් පෙන්නලා තියෙනවා. එහෙනම් මේ අවුරුද්ද උදා වෙලා තවම දින කීපේ මුල් මාස හතර එක ඍතුවක් ඊළඟ මාස හතර තව ඍතුවක් ඊළඟ මාස හතර තව ඍතුවක්. එහෙනම් අප්‍රේල් මාසෙට එනකොට අපි කල්පනා කරන්න ඕනේ මට ඍතුන් තියෙන්නේ 300යි 100ක් ඉන්නවනම් ඒකෙන් ඍතුවක් ඉවරයි අපිට එහෙම හිතන්න බෑ අපේ ඍතුන් දැන් සෑහෙන ප්‍රමාණයක් ඉවර වෙලයි තියෙන්නේ අපේ වයසේ හැටියට. ඒකත් එක ගණනය කරලා බලන්න ඕනේ මට තව ඍතු කීයද ඉන්න තියෙන්නේ කියලා. එහෙනම් මම තාම කුසල් දහම් රැස් කිරීම පැත්තෙන් බොහොම බොහොම මදි වෙන්න පුළුවන්. ඒ හින්දා එහෙනම් වහවහ උත්සුක කරන්න උත්සුක වෙන්න වෙනවා. මහණෙනි රුක්ෂ මූල තියෙනවා. භාග්‍යතුන් හස දේශනා කරනවා. මහණෙනි රුක්ෂ මූල තියෙනවා. මහණෙනි ශූන්‍යාගාර තියෙනවා. ධ්‍යාන වඩව මහණෙනි පමානවව මහණෙනි පසුව පසුතැවිලි නොවව මහණෙනි. පස්සේ පසුතැවිලි වෙන්න එපා. ධ්‍යාන වඩන්න උත්සාහ කරන්න පමා වෙන්න එපා. මෙය ඔබට අපගේ අනුශාසනාවයි. ජීවිතේ මහණෙනි මේ තරම් කෙටි. මම ඒ බව පෙන්නවා මෙන්න රුක්ෂ මූල තියෙනවා මෙන්න ශූන්‍යාගාර තියෙනවා ධ්‍යානවත් අමාන වෙන්න සිල් ගුණ දියුණු කරන්න අබ්‍රහ්මචර්යාව හැසිරෙන්න භවහා සංසාරයෙන් එතර යන්න කටයුතු කරන්න මේක මගේ අනුශාසනාවයි කියලා ඊටාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ බුද්ධ වචනයේ කීකරු වෙච්ච අය ලෝකේ ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයයි හැබැයි යමෙක් කීකරුද ඒ කීකරු හැමෝම ජීවත් වෙන්නේ සතුටින් මැරෙන්නේ සතුටින් මැරිලා ගිහිල්ලා ඊට වඩා හුඟක් සතුට තියෙන තැන්වල සැපය තියෙන තැන්වල උපත් ලැබෙනවා අපි ඒකට කැමති නම් වහවහ බුද්ධානුශාසනාවට කීකරු වෙන එක අපි යුතුය සැපය සතුට බලාපොරොත්තු වෙනවා මේ ලෝකේ යමෙක් සැප කැමති නම් පින්නතුන ඔවුන් කවදාවත් පව් නම් කරන්නේ සැප කැමති අය පව් කරන්නේ සැපය කැමති නැති අය පවට බය නැහැ සැපයට කැමති අය පවට හරි බයයි එහෙනම් හැම වෙලාවෙම පවට බය වෙලා කුසලයේ සඳහාම ඇලෙන්න. නමුත් ලෝකේ යන්නේ හුඟක් අනිත් පැත්තට කුසලයට ඇලෙන්නේ නැතුව මිනිස්සු වැඩියෙන් ඇලිලා තියෙන්නේ අකුසලයේ පැත්තටමයි. මේ තමයි අරක සූත්‍රය. අරක සූත්‍රයේ මේ කාරණා ටික ගලපලා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. මරණානුස්සති භාවනාව දැක්කෙන තවත් සූත්‍ර අපි පිටකේ තියෙනවා. අපි විශේෂයෙන් මේ දේශනා මාලාව පුරාම සාකච්ඡා කරන්නේ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙන කොටස. නමුත් පිටකේ තියෙන සූත්‍රවල කරුණුත් අරගෙන සම්බන්ධ කරගන්න නිසායි මේ අරක ආදී සූත්‍ර මේ විදිහට කෙටියෙන් කෙටියෙන් මෙතෙන්ට සම්බන්ධ කරගත්තේ. තවත් මරණය පිළිබඳව කතා කරන සූත්‍ර පිටකේ නැතුව නෙමෙයි. තවත් සූත්‍ර තියෙනවා. ඒ වාගේ එක සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ සඳහන් වෙන මේ චක්කනිපාතේ 40 වෙනි පිටුවේ තියෙන එක සූත්‍රයක සඳහන් කරනවා අංගුත්තර නිකායේ අටක නිපාතයේ සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ 40 වෙනි පිටුවේ මරණ සතිය පිළිබඳව කතා කරන තව සූත්‍රයක් තියෙනවා එතන සඳහන් කරනවා මේ නාදික කියන ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ මේ කාලේ බුදුරජාණන් වහන්සේ gadol වලින් හදපු ආවාසයක තමයි වැඩ ඉඳලා තියෙන්නේ. ගිජ්ජකාවසතේ කියලා සඳහන් කරලා තියෙනවා ඒ නිසා. එහි ඉඳලා භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මරණය පිළිබඳව සිහිය වඩන ලද්දේ බහුලව වඩන ලද්දේ එය මහත්ඵල මහානිසංසය යම් කෙනෙක් මරණය සිහිපත් කරනවා නම් මරණය අනුස්මරණය කරමින් භාවනාවක් කරගන්නවා නම් ඒක මහත් ආනිසංස ගෙනල්ලා දෙනවා. මරණ සතිය වැඩි වීම ඉතාමත්ම ආනිසංසදායකයි. නිවනට ඇතුළත් වෙන මේ භාවනා ක්‍රමය නිවනින්ම කෙරවල වෙනවා. මරණ සතිය වඩන කෙනා නිවනම අරමුණු කරගත්ත කෙනෙක්. මේ භාවනාව කෙරවල වෙන්නේ නිවනින් තමයි. එහෙනම් මරණ සතිය නිවන දක්වාම හේතු වෙන භාවනා ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ අපෙන් ප්‍රශ්නයක් අහනවා මහණෙනි නුඹලා මරණ සතිය වඩනවද? වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි නුඹලා මරණ සතිය වඩනවද? එහෙම ඇහුවාම ඒක වික්ෂුන් වහන්සේ නමක් පිළිතුරු දෙනවා ස්වාමීනි මම මරණ සතිය වඩනවා. මහණ නැත්නම් භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? උන්වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මට හිතෙනවා එක රැයක් එක දවාලක් ජීවත් වෙමින් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කරන්න ඉඩ ලැබුණොත් හොඳයි කියලා. එක රැයකුයි එක දවාලකුයි මට ජීවිතේ තිබ්බොත් ඇති. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව සම්පූර්ණ කරන්න මට ඒක ප්‍රමාණවත්. ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් මේ කාරණාව අහලා. ඒ භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මම මරණ සතිය වඩනවා. උන්වහන්සේගෙන් අහනවා භික්ෂුව ඔබ කොහොමද මේ වැඩේ කරන්නේ? උන්වහන්සේ සඳහන් කරනවා මට දවල් කාලයක් ජීවත්ව භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මෙනෙහි කරමින් කළ යුතු දේ කරන්න තිබුණොත් හොඳයි. මට එක දවාලක් කලින් භික්ෂුන් වහන්සේ කීවේ මට රැයකුත් දවාලකුත් තිබුණොත් මේ අනුශාසනාව කරන්න. දෙවැනි භික්ෂුන් වහන්සේ කියනවා මට එක දවාලක් තිබුණොත් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව කටයුතු කරන්න. මම ඒක සම්පූර්ණ කරනවා. තුන්වෙනි භික්ෂූන් වහන්සේ නමක් දන්වනවා කෙසේද නුඹ මරණ සතිය වඩන්නේ කියලා අහුවාම ස්වාමීනි එක පින්ඩ පාතයක් වළඳන කාලයක් තුල මට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව කටයුතු කරන්න ලැබුණොත් මට බොහෝ දේ කරන්න පුළුවන්. එක පින්ඩ පාතයක් වළඳන තරම් කාලයක්. ඒ කියන්නේ දහවල් නම් දහවල් දානේ වළඳන්න ගත කරන කාලේ මට ඉඳ තිබ්බොත් ඇති කියලා කියන්නේ. හතරවෙනි භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. බුදුරජාණන් වහන්සේ යනවා භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? උන්වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි බත් පිඩු හතරක් හෝ පහක් හපලා ගිලිනතුරු ජීවත් වෙන්න තිබ්බොත් මට බත් පිඩු හතර පහක් හපලා ගිලින කාලයේ ජීවත් වෙන්න තිබ්බොත් භාගිතුන් වහන්සේගේ අනුශාසනාව කරගන්න මට පිනතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ හතර නමකගේ උත්තර වලට සමන් දුන්නා. ඒ අතරේ පස්වෙනි භික්ෂුන් වහන්සේ නමක් කියනවා ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගෙනුත් ඇහුවා භික්ෂුව ඔබ කෙසේද මරණ සතිය වඩන්නේ? උන්වහන්සේ සඳහන් කරනවා මට එක බත් පිඩුවක් අපල ගිලෙන තරම් කාලයක් භාගිතුන් වහන්සේගේ අනුශාසනාව කරන්න තිබුණොත් මම ඒක හරියට කරගන්න. එක බත් කටක් අපල ගිලින කාලයක්. මට බොහෝ දේ කරගන්න පුළුවන් වෙනවා. මම ඒ කාලය තුල බොහෝ දේ කළා කියලා මම කල්පනා කරනවා. හයවෙනි භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? උන්වහන්සේ සඳහන් කළා ස්වාමීනි මට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආකාරයෙන් ස්වාමීනි අහෝ මම ඒ තාක් කල් ජීවත් වුණත් ඇති. කොයි තාක් කාලයක්ද? ඉහළට ගන්න හුස්ම පහළට හෙළන තුරු හෝ පහළට හෙළූ හුස්ම ඉහළට ගන්න තුරු මට ජීවත් වෙන්න ලැබුණොත් මම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව බොහෝ ශීකලා වෙනවා. මම භාග්‍යතුන් වහන්සේ අනුව ජීවත් වුණා. මට හුස්ම ඉහළට ගන්න ලැබුණොත් එහෙම නැත්නම් ඉහළට ගත්ත හුස්ම පහළට හෙළන්න තිබුණොත් ඇති. එතකොට ආශ්වාස කරන කාලය තුල හෝ ප්‍රාශ්වාස කරන කාලය තුල මට ජීවත් වෙන්න ලැබුණේ. පස්වෙනි භික්ෂුන් වහන්සේ හයවෙනි භික්ෂුන් වහන්සේ මෙහෙම සඳහන් කළා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව අනුශාසනාවක් දක්වනවා. යම් භික්ෂුවක් හිතුවනම් එක රාත්‍රියක් සහ දවාලක් මට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කර කරගන්න ජීවත් වෙන්න තිබුණා නම් කියලා. එහෙම කීවේ පළවෙනි භික්ෂුව. තව කෙනෙක් මට එක දවාලක් විතරක් ජීවත් වෙන්න අවස්ථාව තිබුණොත් කියලා. අනික් නම මට එක පින්ඩ පාතයක් වළඳන තුරු ඉන්න ලැබුණොත් කියලා කිව්වා. හතරවෙනි නම කිව්වා මට බත් පිඩු හතරක් පහක් හපලා ගිලින තරම් කාලයක් ජීවත් වෙන්න තිබුණොත් ඇති කියලා. යම් හතර දිනක් මෙහෙම කිව්වද මේ හතර දිනාම මහණෙනි මම දකින්නේ ඊ타මත්ම ප්‍රමාදී පුද්ගලයෝ කියලා. අප්‍රමාදී නෙමේ ඊ타මත්ම ප්‍රමාදී පුද්ගලයෝ කියලා. ඊතා හිමින් මරණය සිහි කරන අය බවයි මම දකිමි. සඳහන් කරනවා කෙලෙස් නැති කිරීම පිණිස ඊටාම හිමින් කටයුතු කරන හතර දෙනෙක් හැටියටයි මම මේ හතර දෙනා දකින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් භික්ෂූන් වහන්සේලා දෙනමක් එක බත් පිඩුවක් හොඳින් හපලා ගිලින තුරු ජීවත් නොත් ඇති. හෝ එහෙම නැත්නම් එක ආශ්වාසයක් කරලා ප්‍රාශ්වාස කරන තුරු හෝ එක ප්‍රාශ්වාසයක් කරලා නැවත ආශ්වාස කරන තුරු හෝ ජීවත් වෙන්න අවස්ථාව ඇති වුණොත් කියලා හිතනවා නම් අන්න ඒ භික්ෂුන් වහන්සේලා දෙනම අප්‍රමාදීව වාසය කරනවා කියලා මම සඳහන් කරනවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ පස්වෙනි භික්ෂුන් වහන්සේටයි හයවෙනි භික්ෂුන් වහන්සේටයි මනාව ප්‍රශංසා කළා. මුල් හතර දෙනා පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ සතුටක් පැහැදීමක් නෙවෙයි. එතකොට මේ සූත්‍රයෙන් මේ කරුණු ටික මෙහෙම ගෙනහැර දක්වනවා. අවවාදයක් කරනවා තස්මා තිහ බික්කවේ ඒවං සික්කිතබ්බං මහණෙනි මෙසේ හික්මිය යුතුයි අප්‍රමාදීව වාසය කළ යුතුයි කෙලෙස් නැති කර ගැනීම පිණිස තියුණුව මරණ සතිය වැඩි යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අංගුත්තර චක්කනිපාතයේ තියෙන පඨම මරණ සති සූත්‍රයේ එහෙම සඳහන් කරලා තියෙනවා. දැන් එතකොට අපි දිහා බලලා භාග්‍යතුන් වහන්සේ මොනව හිතනවද? එක දවසක් ජීවත් වෙන්න එක දවාලක් හයක් ජීවත් වෙන්න තිබුණොත් ඇති. එක දවල් කාලයක් ජීවත් වෙන්න තිබුණොත් ඇති. එක පින්ඩ පාතයක් වළඳනකම් මට කල් තිබුණොත් ඇති. බත් පිළි හතරක් පහක් අපලා ගිලින තුරු මට කාලය තිබුණත් ඇති කියලා සඳහන් කරපු මුල් හතර දෙනා පිළිබඳවම භාග්‍යතුන් වහන්සේගේ පැහැදීමක් නැත්නම් මම කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ආර්යයන් වහන්සේලාගේවත් අපි ගැන තියෙන පැහැදීම කොහොමද කියන කාරණාව අපිට හිතාගන්න කොහොමද අපි ගැන සතුටක් ඇත්තෙම නැහැ කියලා තමයි කියන්නේ. එහෙනම් මේ ඉන්න විදිහට හිටියොත් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කළා වෙන්නේ කළා වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අපි ගැන සතුටක් නැහැ කියලා කිව්වේ. මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක්. උන්වහන්සේගේ නිවන අත්හැරලා පාරමිතා පිරුවේ සංසාරේ දුක් විඳින අහිංසකයෝ සංසාරයෙන් එතරට ගෙනියන්නේ. තමන් වහන්සේගේ නිවන බණපද දෙකකින් ලබන්න තිබිච්ච නිවන දීපංකර පාදමූලයේ අත්හැරලා අපි වෙනින් මහා කල්ප සංඛ්‍ය 4 ලක්ෂ එකක්ම උන්වහන්සේ කැප කළා. අපායේ යමින්, තිරිසන් වෙමින්, මනුෂ්‍ය ලෝකේ අනන්ත දුක් විඳිමින් අපි සතර අපායෙන් ගොඩ ගන්න. ආන් ඒ වෑයමට, ඒ වීරියට අපි සාධාරණයක් නොකරන බව තමයි මේ කියන්නේ. උන්වහන්සේගේ කැපකිරීමට අපෙන් සාධාරණයක් ඉෂ්ට නොවෙනකොට අපි ගැන භාග්‍යතුන් වහන්සේගේ කුමන සතුටක්ද කියලා තමයි හිතන්නේ. එහෙනම් මරණ සතිය කොයි තරම් දිනු කරන්න ඕනද? සුවයක් සතුටක් බලාපොරොත්තු වෙන කෙනෙක්. පින්නතිනේ මරණ සතිය පිළිබඳව කරුණු දක්වන 23 වෙනි ධර්ම දේශනාව නිමා කරන්න කාලය ලැබිලා තියෙන නිසා අපි 24 වෙනි දේශනාවෙන් තවත් කරුණු ටිකක් සාකච්ඡා කරමු.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 ඔබ අප කෙරෙන් මෙත් සිටින් ඒ උතුම් වූ සතරම් දේශනේ පවත්වා වදාළ පූජනීය කොරළයාකම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ ධර්ම දේශනාමය කුසලානිසංස බලයෙන් බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා නිවි සැනසී පෙමිණ වැඩවතාල උතුම් වූ නිවනින්ම සැනසෙන්නට මේ උදාාර්ථ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා ආරම්භතාවක් පවත්වා යනුවෙන් අපි සෙවම සාතුනාතරන්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.